ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සංගීත సౌందර්ය වේදයේ මනෝරම්‍යතාව විඳ ගන්නට ඔබට කරන ආරාධනා ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ කලාත්මක රසවින්දනය හීනවීමෙහි අවසාන ප්‍රතිඵලය නම් ජනතාව තුළ ඇති సౌందర్యාත්මක හැඟීම් නැති වී යාමයි. එබැවින් ඊටා හොඳ ගීත, ඊටා හොඳ නැටුම්, චිත්‍ර, ලේඛන පරීක්ෂා කිරීම, අත්දැකීම් ලැබීම අවශ්‍ය වෙනවා. ඉරිදා සංග්‍රහයි ආරම්භක ගීතය වශයෙන් අප තෝරාගන්නේ ආචාර්ය අජන්තා රණසිංහ දශක ගණනාවකට පෙර ගුවන් විදුලි සංගීත වැඩසටහනකට ආචාර්ය අමරදේවයන්ට ලියූ ගීතයක්. ශ්‍රී ලාංකික සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ సౌందర్య රූපකයන් මේ ගීතය තුල කදිමට ගැබ්වී තිබෙනවා මේ ආචාර්ය අමරදේවයන්ගේ මනහර තනුව මනහර ගායනය කලකඩ පානේ දූසිරි වරුනේ දුතියමි ඔබ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවා ප්‍රභා දිනන කලාකරුවා දිනන කලාකරුවා මනසේ පිලිසිනි චිත් කලු සිතුවම් කල් කුරු මතු පිට එදා නිවන් කොට නගා පුදාන සනාතන කරවු සිතන කලා කරුවාන සිතන කලා කරුවාන සිහින කලාකරුවානනේ සිහින කලාකරුවානනේ සාගතද පහනේ නුසිරි වරුනේ දුක්වෙන් ඔබ ප්‍රතිභා ප්‍රභා සිහින කලාකරුවානනේ ලාංකිකයෝ කොයිතරම් දුරට කලාත්මක දෙයින් ඈත්ව සිටියෝද යත් ඔවුන්ට අයත් එබඳු දෑ තිබුණේද කියා පවා ඔවුහු නොදැන සිටිති. දැන් ඒවා සහ මුලින්ම අමතක වී යාමේ අනතුරද එළඹ සිටී. අප ජනතාව තුළ අපට මතක ඇති කාලයක නොවූ විරු කලාත්මක හැඟීම් වේගයෙන් පුබුදුවාලීම ගැන රවීන්ද්‍රනාත් tagore අපි ණය ගැති වෙමු ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය මණ්ඩපය මේ සංස්කෘතිය මේ පාසල බිහිවීමේදී tagore ලංකාවට පැමිණුණා 930 ගණන්වල එහිදී මුල්ගල තැබුවෙත් එතුමා විසින්. පසු කාලයක ශ්‍රීපාලිය ගොඩ නැගෙනවා. ශ්‍රීපාලිය පිළිබඳ විශාල ග්‍රන්ථයක් කියවන්නට ලැබුණා. ඉන් තමයි මේ අදහස උපුට ගත්තේ. ඒ අදහස සමග යොමු වන්නේ අනුර වික්‍රමසිංහ මදනායක ගීපද රචකයාගේ නිර්මාණයකට මේ ගීතයේ සංක්ෂිප්ත අදහස පටිච්ච සමුප්පාදය බුදුදහමේ ඊටාම වැදගත්ම ප්‍රබලම අංශයක් පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මය රජිත් ගාමිණී විජේසේකර සංගීතවේදියාගේ තනුවකින් අලංකృత මේ ගීතය ගායනා කළේ විශාරද ජගත් වික්‍රමසිංහ Thank you. You. භාවිත ගීතය නැමැති රමණීය යාත්‍රාව 40 දශකයේදී පමණ ගමන් අරඹා තිබුණේය. විවිධ කාලවකවානුවල විවිධ තොටුපළවල් වලින් විවිධ ස්ත්‍රීහුද පුරුෂයෝද ඊට ගොඩ වූහ. ඔව්හු අරුතින් රසින් පිරිපුන් මధుර මනෝහර ගීත ගයමින් දසනුදිසා විචිත්‍රවත් කළහ 50 60 70 80 දශක දක්වාත් මේ යාත්‍රාව nirupadritaව ගමන් කළේය. 90 දශකය වන විට තවත් ඉදිරියට ගමන් කළ නොහැන තරමට යාත්‍රාව අභිමුව බාධක ගල්පර මතුවී තිබුණි. සුලි කුණාටු නිසාද මිනී මෝරුන්ගේ ප්‍රහාර නිසාද යාත්‍රාව ගිලෙන්නට පටන් ගත්තේය. పూర్වයෙහි වූ විචිත්‍ර సౌందర్య චාරිකාවට ලොල් කළ දෙතුන් දෙනෙක් යාත්‍රාව ගිලෙන බව දැක දැකත් එයට ගොඩ වූ ජානක වික්‍රමසිංහ ඒ දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඔහු තවමත් යාත්‍රාවේ සුන්බුන් බදාගෙන ඒ ප්‍රචණ්ඩ සාගරයේ පිහිනමින් සිටී. සිය අදිෂ්ඨානය අත් නොහරි වෙනත් යාත්‍රාවකට ගොඩවන්නට නොසිතයි. ඔහුගේ මේ ආත්ම ශක්තිය අප අගය කළ යුතුය. ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න එසේ ලියන්නේ ජානක වික්‍රමසිංහ පිළිබඳ කීලොව සෞම්‍යවන්තයා නමින් සමුද්‍ර විත්තසිංහ සංස්කරණය කළ සංගරාවක් ශාස්ත්‍රීය පරිේශන සංග්‍රහයක් පැමිණුණා පාතට ඒ කෘතියට තමයි ආචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ සටහන ලියා තිබෙන්නේ. අප තෝරගන්නවා ඉරිදා සංග්‍රහයට ජානක වික්‍රමසිංහගේ වෙනස් මාදිලියක ගීතයක්. මේ ගීතය සිංගලි නෝනා කියන ගීතය. මේ ගීතය රචනා කළේ මහින්ද චන්දසේකර කියන කවියා. නිලන්තසිරි පතිරණ සංගීතවේදියාගේ නිර්මාණයක්. මෙහි මුල් පිටපත ආර්.එල්. බ්‍රෝහියර් කියන මහා විද්වතෙක් හිටියා ලංකාවේ. එතුමාගේ කෘතියෙන් උපුටා ගත්තේ මේ තනුව. එය දියුණු කළා නූතනයට ගැළපෙන පරිදි අතීත පුවතක් ජානක වික්‍රමසිංහ මෙසේ ගීයට ගායනවා. ඕනා ඒව් කරේ කතා පොර්තනින් කරේ පොර්තනින් කරේ සිංගා නමස්සා සිංගා නමස්සා ලෝනේ සිංගා නමස්සා සිංගා නමස්සා ලෝනේ සිංගා නමස්සා අලු මොකටද රණ මොන විට ගෝමර ඇසින්නකට දල මොකටද උඩ රට පිරුල එපා රජ මෙත උඹ විතරක් මට ඇති සිංහලි නෝනා සිංහානමස්සා නෝන සිංහානමස්සා සිංහානමස්සා නෝන කීවත් සීපද ඒකෝසෙත මගුතෙන් රැජින උඹයි සිංගලි නෝනා පිංගා නමස්සා නෝන පිංගා නමස්සා පිංගා නමස්සා නෝන පිංගා නමස්සා පිංගා නමස්සා නෝන පිංගා නමස්සා පිංගා නමස්සා නෝන Chinganamasta, Chinganamasta, Lord Chinganamasta. අපට පේනවා ලෝකය දිහා බලන විට ප්‍රචණ්ඩත්වය, හිංසාව, කාමරාගී භාවයන් විශාල වශයෙන් පැතිරිලා යනවා. එහිදී ආධ්‍යාත්මික ශක්තියින් අවදි කිරීම ඉතා වැදගත්. ඉන්දියාවේ අය දෙවියන් ඉදිරියට ගොහිල්ලා ගීත ගයනවා. ඒ ගීත හඳුන්වනවා භජන් ගීත හැටියට. ඒ බඳු එක් භජන් ගීතයක් අප තෝරගත්තා ඉරිදා සංග්‍රහයට මේ ගීතය ගායනා කළේ සංගීතවත් කරමින් අනුප් ජලෝටා සංගීතකරුවා ගායන ශිල්පියා විසින් දෙවියන්ට ඔහුගේ ආමන්ත්‍රණයයි මේ जो शाम का दर्शन किया है शीष जो प्रभु चरण में वंदन किया करे बेकार वो मुख है जो रहे गर्थ बातों में मुख वो है जो हरि नाम का सुमिरन किया करे हीरे मोती से नहीं शोभा है हाथ की है हाथ जो भगवान का पूजन किया करे मर कर भी अमर नाम है उस जीव का जग में प्रभु प्रेम नहीं कोई बैठी संतों के संग रंगी मोहन के रंग मीरा प्रेमी प्रीतम को मनाने लगी वो तो गली गली हरी गुन गाने लगी ऐसी लगी लगन मीरा हो गई मगन वो तो गली गली हरी गुन गाने लगी शहरों में पली बन के जोगन चली मीरा रानी दीवानी कहने लगी ऐसी लागी लगन मीरा हो गई मगन राणा ने विष दिया मानो अमृत पिया मीरा सागर में सरिता समाने लगी राणा ने विष दिया मानो अमृत पिया मीरा सागर में सरिता समाने लगी दुख लाखों सहे मुझसे गोविंद कहे मीरा गोविंद गोपाल गाने लगी वो तो गली गली हरी गुन गाने लगी ऐसी लागी लगन मीरा हो गई मगन वो तो गली गली हरी गुन गाने लगी महलों में पली बन के जोगन चली मीरा रानी दीवानी कहाने लगी ऐसी लागी लगन मीरा हो गई मगन ऐसी लागी लगन मीरा हो गई मगन ऐसी लागी लगन मीरा हो गई मगन පහන අන්ධකාරය දුරු කරයි ආලෝකය ඇති කරයි. රූප පෙනෙන්නට සලස්වයි. තෙල් ආදී උපාදානයන් ගනී. පහන අඳුර දුරලන හැටි මට මතකයි. අපි පුංචි කාලේ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර ගායන ශිල්පිනියගේ ගීත ගුවන් විදුලියෙන් අසා සිටි හැටි. ඇයගේ හඬත් සිසිර සේනාරත්න ගායන ශිල්පියාගේ හඬ අපට ඇසුණා ගුවන් විදුලියේ බොහෝ ගීතවල. ඒ වගේමයි රේඛාව චිත්‍රපටයේ ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඇය ගීත කිහිපයක් ගැයුවා. 1954 ගුවන්විදුලි කොමිසමෙන් තීරණයක් කළා අපේම වූ ගීත ආරක් නිර්මාණය කළ යුතුයි කියලා. එහිදී විශාරද පී ඩන්ස්ටන් ද සිල්වා ආනන්ද සරත් විමලවීර මේ වගේ කලාකරුවන් එකට එකතු වෙලා ආදර්ශවත් වූ ගීත 3-4 නිර්මාණය කොට පෙන්වුවා ගුවන් විදුලියෙන්. ඉන් එක ගීතයක් ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර ගායන ශිල්පිනිය ගැයුවා. ඇය අද අපාතර Mercy ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි